ශ්‍රද්ධා සම්පන්න කෙනාත්නි අප ඊයේ මේ ප්‍රකාශ කළේ අනිච්ඡාන ප්‍රශ්නාව අරදාසන දේශනාව සංස්කාර ධර්මයන් අනිත්‍ය වශයෙන් සම්මස්නය කරන්නයි අපි ඉල්ලා සිටියන්නේ එනිසා අද දුක්ඛානුපස්සනාව වලලා කියන ශාස්ත්‍රාවක් කියනකයි අදහස් කරන්නේ මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණය ගැන අවබෝධයක් නැතිව කිසියකට නිවන් යන්නට බෑ ඒ ඉලක්කනේ තමා සත්‍යස් වශයෙන්ම අවබෝධ කරගන්නටම ඕන. එමේසා මේ දුක්ඛානුපස්සනාවත් අපේක්ෂින් ප්‍රගුණ කර සිටිය යුතුයි. අනිත්‍යානුපස්සනාවට දේශනා කොට වදාළ ගාථා වගේම දුක්ඛානුපස්සනාවටත් ගාථාවක් තිබෙනවා බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ අබ්බේ සංඛාරා දුක්ඛතේ යදා කන්නාය පස්සතේ අප නින්දින්දසේ දුක්ඛේ හේතුමං දෝෂුද්ධියා කියලා. ඒ ගාථාව දේශනා කළේතර අනිත්‍යං ප්‍රශ්නා විස්තර කරන විට ඒ කියන ලද ගාථාව ගාථාවේ ගාථාව කියන්නට හේතු කරුණු වෙනීම කාරණාවක් හේතු කොටගෙන ඒ නිදාණයම හේතු කොට වෙනවා. මේ ගාථාව දේශනා කළේ සාසනෝද සාසනයේදී පැවිදි වෙලා සිටපු භික්ෂුන් වහන්සේලා 509කට දුක්ඛය අලලා දුක්ඛානුපස්සනාව වඩ වඩා භාවනා කරපු භික්ෂු පිරිසකට එදා ඒ පිළිතර රහත් වීමට මාර්ගඵලයක් සාක්ෂියක් කිරීමට නැතුව අපේ බුද්ධ ශාසනයේදී පැවිදි වූාට පසු බුදුරජාණන් වහන්සේ විසින් ඔවුන් විසින් අතීතයේ ඒ කාශ්‍යප බුද්ධ ශාසනයේදී ප්‍රගුණ කර ඇති දුක්ඛානුපස්සනාවම මතුකර දෙමින් මේ ගාථාව ප්‍රකාශ කොට වදාළ ඒ ගාථාව විස්තර කර අවසන් වෙනකොට මේ 500 දෙනා ග්‍රහත් ඵලයෙන් අමා මහ නිවන සනසනවා. සබ්බේ සංඛාරා දුක්ඛා හේලදා පඤ්ඤාය පස්සතේ අක්නින්දෙන් දේ දුක්ඛේ සමංගෝසද්ධිය. මේ සියලුම සංස්කාර ධර්ම දුකක් යම් විකට විදර්ශනා ප්‍රඥාවකින් අත්දකින විට එවිට මේ දුක කෙරේ කරකිරීමක් ඇති වෙනා මේ සංස්කාර ලෝකෙ කෙරේ කලකිරීමක් ඒකම නිවන් මාර්ගය වෙනවා කියන කයි දාසාවිච්චේ අදහස සංස්කාර කියන වචනේ විවිධ අර්ථ තිබෙනවා විවිධ තැන්වල ඒ වචනේ යෙදෙන ආකාරයට අනුව ඒ අර්ථය විස්තර කරන්නට ඕන. මෙතන සබ්දේ සංඛාරා කියන එකෙන් අදහස් කරන්නේ හේතුන් හටගන්නා ලද සියලුම දේවල් කියන එක. මේ ලෝකයේ තිබෙන සෑම දෙයක්ම හේතෙන් හටගත් දේවල් එම නිසා මේ ලෝකයේ තියෙන සියලුම ධර්ම දුකක් වශයෙන් අපි දකින්නට ඕනේ විදර්ශනා ඥානයෙන් සමාධිසිතකින්. එතකොට මේ ලෝකයේ තියෙන සංස්කාර ධර්මයන් සමාත අය සමාධියේ පංචස්කන්ධයට අය සංස්කාර ධර්ම අධ්‍යාත්මික වශයෙන් ගතකොට එයින් පරිභාය රෝග සංස්කාර ධර්ම ඔක්කොම බාහිර සංස්කාර වශයෙන් අපිට ගණන් ගන්නන්න පුළුවන්. මේ බාහිර සංස්කාර ලෝකෙ තුළින් අපට දුකක් ඇතිවන්නේ කොහොමද කියන එක තේරුම් ගත්තොත් ඇත්ත වශයෙන්ම බාහිර සංස්කාර වලින් ඇතිවිය හැකි දුක බොහෝ දුරට අපට අඩු කරගන්නට පුළුවන්කම ලැබෙනවා. බාහිර සංස්කාර කියන එකට පණ ඇති පණ නැති සියලුම දේවල් ඇතුළත් වෙනවා. මේ පණ ඇතිව අජීවීව නැත්නම් පණ තියෙන පණ නැති ඕනෑම වස්තුවක් හෝ ඕනෑම කෙනෙක් තුළින් අපට දුකක් අත්පත් වන්නේ බොහෝ විට සෑම විටම නෙවෙයි බොහෝ විට අපි මේ වස්තුව ඒ පුද්ගලයා කෙරෙහි බැඳීමක් ඇති කරගෙන උපාදානයක් ඇති කරගෙන සිටියොත් පමණයි. ඒ බැඳීමක් හෝ උපාදානයක් ඇති කරගෙන නොසිටින වස්තුවක් තුළින් හෝ එවැනි පුද්ගලයෙකු තුළින් හෝ දුකක් ඇතිවන්නේ නැහැ. සබ්බේ සංඛාරා දුක්ඛ කියන වචනේ හැටියට ඒ බාහිර සංස්කාර ලෝකයෙන් දුකක් ඇතිවන්නේ අපගේම නොදැක්කම නිසා අපගේ සිත තුළ තියෙන මේ උපාදානය හෙවත් දැඩි කොට අල්ලා ගැනීම නිසා දැන් උදාහරණයකට අපි ප්‍රකාශ කළොත් මේ මෙතන මේසේ මත මේක ඇසට කෝඩ එක තියෙනවා ඒ කායික කාර්යයට හිතා ගන්නට පුළුවන් මේක මගේ මේක මගේ මේක මගේ කියලා. ඒ අයිතිය හැඟීම තියෙන නිසා ඒ අයිතිය පුද්ගලයාට ඒක ඒක තුළින් දුකක් ඇතිවන්නට පුළුවන්. කවරෙක් හෝ එකපත ගන්නවා නම් ඒ අයිතිකාරයාගේ සිතත් ඕ ඒක අතපත ගන්න විට අතපත ගෑවා වගේ තමයි සිදුවන්නේ. කවුරු හරි එකක ඇදුවනම් දෙන්නන විශාල දුකක් ඇති වෙනවා. මේ දුක ඇතිවන්නේ ඒක සමාගයේ කියන හැඟීමකින් යුතුව කටයුතු කරගෙන එන්න සිතාගෙන සිටින නිසා ඒක අල්ලාගෙන සිටින නිසා. ඒකයි නෝන කෙනෙකුට මේක ගැදුණත් බිඳුණත් කිසිම දුකක් අත්පත් වන්නේ නැහැ. මෙන්න මේ වගේ තමයි මේ ලෝකයේ තියෙන අජීවීශීලෝම සංස්කාර වලින් දුකක් ඇතිවන්නේ බොහෝ විට තමා ඒ පිළිබඳව උපාදානයක් ඇති කරගෙන නැත්නම් තදින් අල්ලාගෙන සිටියොත් පමණයි. මේ තෙන්නත් අයගේ වතු පිළිවිදකම නිමස් දේවල් දොරවල් මේ ආදී සියලුම දේවල් දැක්නම් ඒ තුළින් දුකක් ඇති වෙන්නේ අන්කුසක් නිසා නෙවෙයි ඒ ආකාරයෙන් ඇති බැඳීම හිත තුළ පවතින නිසා. මේ බැඳීම පවතින්නේ ඒ බාහිර වස්තු වල නොවන බව අපි අවබෝධ කරගන්න ඕන. ඒ බැඳීම පවතින්නේ සමාගයේම සිත තුළ. නැත්නම් බාහිර වස්තුකේ බැඳීමක් හෝ බැඳීමක් හෝ උපාදානයක් හෝ ඇත්තේ නැහැ. තමාගේ සිත තුළ මේ උපාදානය තියෙන මෙන්න මේ අවබෝධය. තමාගේ සිත තුළ මේ අල්ලා ගැනීම තියෙන්නේ කියන අවබෝධය ඇතිව ඔබ ඇත්ත වශයෙන්ම මේ අල්ලාගෙන උපාදාන කරගෙන ඇති කරගන්න ලබන දුක බොහෝ දුරට අඩු කරගන්නට පුළුවන් වෙනවා. බාහිර වස්තුවල බාහිර බුද්ධයන් තුළ මේ කිසිම ඇදීමක් හෝ අප අපගේ සිතානුව බලන විදිහට මේ කතා කරන්නේ තමාගේ සිත සිතේ කෙරෙහි කිසිම බැඳීමක් හෝ උපාදානයක් ඇති කිරීමේ ශක්තියක් නැහැ. අප විසින්ම තමාගේ සිත විසින්ම මේ ඇලීම මේ උපාදානය ඇති කරගන්නේ එවිට තමා ඒ තුළින් දුකක් ඇතිවන්නේ. මේ ඇගේ ළඟම ඥාතියෙක් මේ කියොත් එහෙම බොහෝ දුකක් සමහර විට දැනෙනවා. සමහර විට මාස ගණන්, අවුරුදු ගණන් මේ දුක දිවෙන්නට පුළුවන්. නමුත් සමාගයේම සතුරෙක් මිය ගියොත් එහෙම ඔයක දුකක් වන්නේ නැහැ. මොකද ඒක අල්ලගෙන නැහැ. නැත්තම් තමන්ව හඳුනන්නේ නැති කෙනෙක් මරුණා නම් කිසිම හිතේ චකිතයක් දුකක් කෙලවීමක් මොකක්වත් නැහැ. ඒ සිතේ ඒ විදිහට දුකක් ඇතිවීමට හේතු වන්නේ එම නිසා සමහර කලින් අල්ලාගෙන සිටින සිටින <clears throat> සිටිබැයි ඒ වගේම උපාදාන කරගෙන ග්‍රහණය කරගෙන සිටිබැයි ඒ උපාදානයේ ඒ අල්ලා ගැනීම සිටින් ගින්නේ ගොස් තිබුණා නම් එවැනි දුකක් ඒ සිතට ඇතිවන්නේ නැහැ. මේ විදිහට කල්පනා කරන විට මේ අයට තේරුම් ගන්නට පුළුවන් මේ බාහිර සංස්කාර ලෝකයේ තුලින් දුකක් බොහෝ බොහෝ විට ඇතිවනවා ඇතිවන්නේ අපේ සිත තුළ තියෙන බැඳීම නිසා විනා ඒ බාහිර සත්‍ය තුළ බාහිර වස්තු හෝ බාහිර පුද්ගලයන් තුළින් අපට දුකක් ඇති කර දෙන්නේ මේ මේ සත්‍යයක් නැති බව ඒ ඒවා තුළින් දුකක් ඇති නොවන බව එතකොට ඒ වාටේ වෙන දුකක් ඇති කර දීමේ සත්‍යයකුත් නැහැ. එම නිසා මේ අවබෝධයේ ඇති කරගත්තාට පසුව අපිට පුළුවන්කම තිබෙනවා ඒ බාහිර සංස්කාර ලෝකයේ කෙරෙහි පවතින ඒ බැඳීම තරමක් දුරට අඩු කරගන්නට සම්‍යක් ප්‍රඥාවකින් යහපත් ප්‍රඥාවකින් එසේ අඩු කරගත්තාට පස්ව දුක තුනී කරගන්නට පුළුවන් වෙනවා බාහිර වස්තුවල උපාදානයේ නැත්නම් තමාගේ සිත තුළ පමණක් නම් උපාදානය තිබෙන්නේ තමා විසින් මේ උපාදානය අල්ලා ගැනීම නැති කරගත්තා නම් සමාධිය සිටින්ම සමාට ඒක අත්හරින්නද පුළුවන්කම තිබෙනවා. මේක සිද්ධාන්තයක් වෙන නිසා මේ බාහිර ලෝකයේ සබ්බේ සංඛාරා දුක්ඛ ආදී මේ සියලුම සංස්කාර දුකයි කියලා බුදුරජාණන් වහන්සේ මෙලෙසින් වදාලාට එයින් ගැටෙන අර්ථය අප තේරුම් ගන්නට ඕනේ කෙලෙසින්ද මේ සංස්කාර වලින් දුකක් අපට ඇතිවන්නේ කියලා. සමහර විට මේකේ අල්ලාගත්ත නොගත්ත බාහිර සංස්කාර වලින් දුක් ඇතිවන්නට පුළුවන්. දැන් සීතල වෙන දෙයක් සංස්කාර ධර්මයක්, ප්‍රශ්නේ වෙන දෙයක් සංස්කාර ධර්මයක්, දැස්ස වෙන දෙයක් මේ ආදී කාල පිළිකෙක ස්වාභාවික වස්තුන් පවා අපට දුක් ඇති කර දෙනවා. සමහර විට අපි අල්ලා නොගත්තත් මේ මැසි මඳුරු පීඩා නිසා සත්පයන් ආදීන් දත්ත කිරීම නිසා මේ ආදී විවිධ ආකාරයෙන් අපට දුක් ඇති වෙනවා. එම නිසා බොහෝ විට මේ බාහිර වස්තුන් කෙරෙහි දුක දැනිතවන්නේ අල්ලාගෙන සිටින නිසා අපි බැඳී සිටින නිසා අපේගේ ප්‍රේමයන් නිසා තමයි අපට බොහෝ විට දුක් ඇතිවන්නේ අප්‍රියන්ටත් වඩා. පියතෝ ජායති සෝකෝ කියලා බුදුරජාණන් වහන්සේ මෙන්න නිසාම ප්‍රකාශ කොට පදාරලා තිබෙනවා. මේ தත්ත්වය අපි තේරුම් ගන්නට ඕන මේ අල්ලා ගැනීම නිසා අපට දුකක් ඇති වෙනවා කියලා. බාහිර ලෝකයේ තුළින් අපට ස්වාභාවික වශයෙන් යම් දුකක් ඇති වෙනවා නම් ඒ දුකට දුක ඇතිවීමට අපට කරන්න දෙයක් නැහැ. මොකද ඒක નિરાයාසයෙන්ම සිදුවන දෙයක්. ස්වාභාවික විපර්යාස ආදී නිසා ජල ගැලීම නිසා නැත්නම් භූමි කම්පා වෙන දේවල් නිසා මෙවැනි කවරවත් හේතුන් නිසා හෝ යම් කිසි දුකක් ගැන කියනවා නම් ඒකට අපිට කරන්නට පිළියමක් නැහැ. ඒක අපි අත්දකින්න ඕනේ. කෙසේ වෙතත් මේ උපාදාන කිරීම නිසා අල්ලා ගැනීම නිසා යම් කිසි දුකක් අපි අත්දකිනවා නම් ඒකට පිළියමක් තියෙනවා ඒ අල්ලා ගැනීම අතහැරියා නම් කිසිම දුකක් අපට දැනෙන්නේ නැහැ. සබ්බේ සංඛාරා දුක්ඛා සියලුම සංස්කාරය දුක. මේක මනමින් අපි අවබෝධ කරගන්නට ඕන සියලුම සංස්කාර තුළින් දුකක්මයි ඇති වෙන්නේ. සංස්කාර කියන්නේ වෙන කිසිවක් නෙවෙයි සනිකරම දුක්ඛ සත්‍යය කියලා. අපේ නිවන් යන්නට නම් දුක්ඛ සත්‍ය පිළිබඳ මනා අවබෝධයක් දුක්ඛ සත්‍ය පිළිබඳ පිළිසඳ දැනීමක් අවශ්‍යයෙන්ම ලබා ගත යුතුයි. ලබා ගත යුතුනවා. විශේෂයෙන් මේ දුක්ඛ සත්‍ය පිළිබඳ අවබෝධයක් නැති නිසා තමයි මේ සත්‍යය සත්‍ය ලෝකයේ මේ ලෝකයේ සත්‍යය බැඳි බැඳි එළියෙලි වාසය කරන්නේ. සංසාරයෙන් සංසාරයට ගමන් කරන්නේ. නැවත නැවත ඉපදෙන්නේ සතර සතෙන් මිදීමටත් නොහැකිවන්නේ මේ දුක්ඛ සත්‍ය පිළිබඳ අවබෝධයක් නැතිකම නිසා. එම නිසා මේ දුක්ඛ සත්‍ය පිළිබඳ පිළිසිදු අවබෝධයක් දැනගැනීමට දුක්ඛානුපස්සනාව දෙහිවින්ම ඉරහල් වෙනවා. ඒ දුක්ඛානුපස්සනාව වඩන විට දුක පිළිබඳ අවබෝධයක් ප්‍රත්‍යක්ෂ වශයෙන් ඇතිවන විට කලකිරීමක් ඇති වෙනවා. ඒ කලකිරීමෙන් නිසා තමයි අපට සංස්කාර පහසේ අතහරින්නට පුළුවන්කම ලැබෙන්නේ. සංස්කාර අතහැරොත් අතහැරීමෙන් පමණයි නිර්වාණ ධාතුව අවබෝධ කරගන්නට පුළුවන් වන්නේ. ඒ නිසා මේ අකල කිරීම ඉතාමත්ම අවශ්‍ය ධර්මයක් නිබ්බිදාව කියලා ඒ කල කිරීමට කියන වචනය පාවිච්චි කරන ලබන වචනේ ඒ නිබ්බිදාව අපිට ඉතාමත්ම අවශ්‍යයි. ඒ කල කිරීම අවශ්‍යයි. කල කිරීම ඇතිවීමයි ඇතිවීමට දුක්ඛානුපස්සනාව දෙහිමින් උපකාර වෙනවා. එනිසා මේ සංස්කාර ලෝකයේ තුලින් කෙලෙසින් දුකක් ඇති වෙනාදී කියා නැවත නැවත නුවණින් විමස විමසා බැලීම ඉතාමත් සුදුසු වෙනවා. පළමුවෙන් මේක කරන විට බාහිර අජීවී වස්තුන් තුළින් ඒ කියන්නේ පණ නැති වස්තුන් තුළින් දුක ඇති වෙන ආකාරය කල්පනා කරලා කල්පනා කරලා තේරුම් ගන්නවා. ඒ වගේම බාහිර අන ඇති සජීවී වස්තුන් තුළින් සත්‍යයන් තුළින් දුක ඇති වෙන ආකාරය තේරුම් ගන්න. මේ දුක අවබෝධ වුවත් ඒ තිතිසේත්ම ප්‍රමාණවත් ගන්නෑ නිර්වාණ ධාතු සාක්ෂාත් කිරීමට අනිත් එක සාමාන්‍ය මේකට මේ අයගේ සිත තුළ මේවා දුකක් මේවා දුකක් කියන මේ හැඟීමක් තිබෙනවා ඒ හැඟීමත් තිතිසේත්ම නිවන අවබෝධ කිරීම සඳහා ප්‍රමාණවත් වන්නේ නැහැ තම බොහෝ දෙනෙකුට සාවකාලික වශයෙන් දුකක් ගිය ගණිත කර දෙන යම් කිසි කරුණක් තිබෙන විට සමාගයේ මේ ඥාතියෙක් මේ ගියේ විට නැත්නම් යම් කිසි පාඩුවක් ඇති වූ විට අලාභයක් සිදු වූ විට අපතීත්‍යයක් නින්දාවක් අසන්නට ලැබෙන විට කවරකෝ හෝ වෙනත් සමාජ අතවරයක් සිදු කරන විට දෙද රෝග හැදෙන විට මේ ආදී අවස්ථාවලදී දුකට හේතු වන කරුණු යෙදෙන විට මේක දුකක් මේක දුකක් කියලා යම්තම් අවබෝධයක් ඇති වෙනවා යම්තම් වැටහීමක් ඇති වෙනවා ඒ වැටහීමත් එක්කේ ප්‍රමාණවත් වන්නේ මේ දුක්ඛ සත්‍ය පිළිසඳ ගැනීමට. එම නිසා දුක්ඛ සත්‍ය පිළිසඳ දැන ගැනීමට දුක්ඛ සත්‍ය සමාගයේ සිට තුළින් අවබෝධ කර ගැනීමට අවශ්‍ය වන ආකාරයට නැත්නම් මේ දැනුම ලැබෙන ආකාරයෙන් දුක්ඛානුපස්සනාව වඩන්නට ඕනේ. එතකොට තමයි මේ පංචස්කන්ධ ලෝකයේ කෙරේ කලකිරීමක් ඇති වෙලා මේක අපිට ඉවත් කරන්නට පුළුවන්කම ලැබෙන්නේ. ඒ පංචස්කන්ධ ලෝකයේ ඉවත් කිරීමෙන් තමයි නිර්වාණ භාත සාක්ෂාත් කර හැකිවන්නේ නාම රූප නිරෝධයක් අත්දැකීම තුළින්. එම නිසා මේ බාහිර සංස්කාර වලින් ඇති වෙන දුක ගැන තරමක් ඕලාරික වශයෙන් ඉති කල්පනා කොට බලා තමාට අත්දකින්නට ඇති මේ දක්වා අත්දකින ලද දුක් ගැන ළඟට කල්පනා කරනවා. ඒ කියන්නේ මේ ජීවිතයේදී කොයිතරම් මම දුකක් මම මේ විදිහට ඉඳද මේ විදිහට ඉඳද මේ විදිහට වෙන්නද මෙවැනි දුක් අනාගතයේ මට ඒකාන්තයෙන්ම විඳින්න සිදු වෙනවා. මේ අතීත දුක තමා මේ ජීවිතයේදී අත්දැකපු දුක තමාට සිහිපත් කරන්න පුළුවන්. එසේ වත් මේ ජීවිතයේ නියත ආත්ම භාවවලදී දුක විඳින ලද දුක ගැන මේ ඇයට අවබෝධයක් නැහැ. එම නිසා ඒ අතීත සංස්කාරයේ නැවත නැවත ඉපදෙමින් මැරෙමින් විඳින දුක ගැන නුවණින් දැමීමක් කළ යුතුම වෙනවා. එවිට තමයි මේ සංස්කාර ප්‍රවෘත්ති ලෝකය සංස්කාර ලෝකය ගැන අවබෝධයක් තරමකට හෝ ඇති කර ගත හැකි වන්නේ. එම නිසා සමාගයේ මේ ජීවිතයේ විඳිනවට දුක ගැන පළමුවෙන් මෙනෙහි කරලා මේ සාරිසාර දුකක් මා මේ දක්වා වින්දා ඉදිරියට අපේ ජීවිතයේ තිබෙන කාම මෙවැනි දුක් මට ඇතිවන්නට පුළුවන් මෙහෙම තීරණයකට බැලලා අතීතයේ විඳින ලද දුක් ගැන සිහිපත් කරනවා බොහෝ විට අතීත සංසාරයේදී සෑම කෙනෙක්ම වශයෙන් වාගේ වැඩිපුර උපදී ඇත්තේ සතර අපායේ විනාශකතිවල නෙවේ. සතර අපාවල මෙදින ලද දුක සීපත් කරන අපාවල වැටි කොයිතරම්නම් කාලයක් තමා දුක් විඳද. ඉන්නේ නිරන්තරයෙන්ම පිච්චෙනවා. සෑ දහවල් තියාගෙන සපන එක තත්පරයක්වත් විවේකයක් නෑ නිරන්තරයෙන්ම දැවෙන ගිනි ජාලාවක් මැද පිච්චි පිච්චි කරවි කරවි දුක් නිඳඳ සිදුවෙන ඒ නිරකත් යන්නට එසේ ගින්නෙන් දැවි දැවි පිච්චුණු වාර ගණන් මෙපමණයි කියන්නට බෑ ඒ කාලේ මෙපමණයි කියලා තීරණය කරන්නට බෑ අතිවිශාල දීර්ඝ කාලයක් මුළුල්ලේ කල්ප ගණන් බුද්ධාන්තර ගණන් අවුරුදු අසංඛ්‍ය ගණන් මුළුල්ලේ එවැනි අපාවල මේ සෑම කෙනෙක්ම අපි සෑම කෙනෙක්ම දුක් විඳලා තිබෙනවා. අද මේ මනුස්සාපයන් ලබා සිටියට ඒ මහා විශාල දුක්ඛ ස්කන්ධය අනුභව කරලා තිබෙනවා. අදුම වශයෙන් සෝවාන් ඵලය සාක්ෂාත් කරේ නැත්නම් නැවතත් මට මේ දුකට පත්වන්නට සිදු වෙනවා නේද කියන එකත් අවබෝධ කරගන්නට ඕන. මේ දක්වා මෙවැනි අපාවල දුක් වෙනද සෝවාන්වත් නුවේ නැත්නම් අදුම වශයෙන් සෝවාන් ඵලය සාක්ෂාත් කරේ නැත්නම් මට නැවතත් සතර අපායට යන්නට සිදෙනවා නැවතත් මේ දුක අත්දකින්නට සිදු වෙනවා කියන අවබෝධය ඇති කරගත යුතු වෙනවා. මේ ධාමතර ප්‍රේත ලෝකවල ඉඳිලා අනන්ත අප්‍රමාණ කාලම් කාලාන්තර සමාජයත් එක්ක දුක් විඳලා තියෙනවා අපි සෑම කෙනෙක්ම. බොහෝ විට කන්නට දෙයක් නැතුව, බොහෝ විට බොන්නට වතුර නැතුව, අවුරුදු දහස් ගණන් සමාජයට වතුර බින්දුවක්වත් බොන්නට නැහැ. කෑම කන්නට අවුරුදු ගණන් තිස්සේ නැහැ. හදින්නට දෙයක් නැහැ, ඉන්නට තැනක් නැහැ. බොහෝ විට මට හඳා වැළැති වැළැති අතිශයින්ම දුක්ඛිත ජීවිතයේ ප්‍රේතාත්මන එකදී මේ සෑම කෙනෙක්ම මමත් ඇතුළු අනන්තවත් පාරවලදී අත්දැකලා තියෙනවා ඒ දුක විඳලා තියෙනවා. මනවත අත්ම වශයෙන් සෝවාන් ඵලයේවත් සාක්ෂාත් කළේ නැත්නම් මේ දුකේ උපදින්නට පුළුවන් නම් මේ දුක නැවත අපට අනුභව කරන්නට එවිට සිදුවෙන එක සිදුවෙනවා. මේ විදිහට പ്രേත ලෝකවල ඉදදී Taman දුක් විඳපු ආකාරය ඒ වගේම ත්‍රිසන් ලෝකවල ඉපදිලා අනන්ත අප්‍රමාණ කාලයක් අපි දුක් විඳලා ඒ විදිහට දුක් ප්‍රමාණය මෙතකයි කියා කියන්නට බෑ තිරිසන් ලෝකයේ තියෙන දුක මෙතකේ කියා අපට සිතන්නවත් බෑ මොකද හැම තිරිසන් සතෙන්ම ලොකු තිරිසන් සතා කුඩා තිරිසන් සතා අනුභව කරන තත්ත්වයක් තියෙන්නේ අන්‍යමඤ්ඤ කාධන්ති කියලා බුදුජානක මහසී ප්‍රකාශ කළා එකිනෙකා ආහාරණින් ජීවත් වෙන්න පණ පිටින්ම ගිලිනවා පණ පිටින්ම අල්ලා ගන්නවා පණ පිටින්ම ඉදිද්දී අඳුපළු කටකඩා කරනවා නැත්නම් මේ ආදී විවිධ ආකාර දුක් ඒ තිරසංගත සත්‍යයන් මිනින්නද සිදෙනවා නිරන්තරයෙන්ම බියෙන් සැටි ගැනීමෙන් මිස ජීවත් වන්නේ මෙවැනි තිරසන් ලෝකවල ඉපදෙන වාර මෙතකයි කියා කියන්නට බෑ උන්වහන්සේ යනමතග්ග සම්මුතයේදී දේශනා කොට වදාළා තියෙනවා මේ එක එක සත්‍යයේ මේ හරකෙක් වෙලා ඉපදිලා බෙල්ල කැපද්දී කිය මේ ප්‍රමාණය එකතු කළා නම් හරකෙක් පමණක්ම වෙලා ඉපදිලා. ඉපදින විට බෙල්ල කැපෙන්න මැරෙන විට වියලේ ප්‍රමාණය එකතු කළා නම් මේ සමහත් මහා සාගරයේ ජලයට අධිකයි වියලේ ප්‍රමාණය කියලා. කුකුලම් වෙලා ඌරම් වෙලා මේ වාගේ නොඑක ආග්‍රාදී සත්‍යම් වෙලා ඒ සත්‍යම් මරණයටපත් කරවන විට දිය දේ ප්‍රමාණය මහා සාගරයේ ජලයට අධිකයි කිය එලෙසින් බුදුරජාණන් වහන්සේ පෙන්වන්න කළා. මේක ගැන නුවණින් විමසා බලනකොට අපි කොයිතරම්නම් වාර ගානක් මේ සංසාර සාගරයේ ත්‍රිසංසතම වෙලා ඉපදුනාද කොයිතරම්නම් වාර්ගාණක් මේ කැපීම් වලට ලක්ුණාද කොයිතරම්නම් වාර්ගාණක් මේ ත්‍රිසං ලෝකයේ අනන්ත දුක්ඛයට දිලබිලා අපි ආවද කියන අවබෝධය ඇති වෙන ආකාරයට ඒ ගැන සිහිපත් කරන්නට ඕනේ මේ විදිහ තමයි සංසාරය ගැන කලකිරීමක් ඇතිවන්නේ ඒ කලකිරීම නිසා මම අවශ්‍යම ධර්මයක් මේ ආකාරයෙන් මේ පසුගිය ආත්මවල අප මේ දක්වා විඳින ලද අනන්ත ප්‍රමාණ දුක්ඛයට සිත සිතා සිත සිතා විනාශ වෙනසා සමාතම තේරින් යන ආකාරයෙන් බලන්න ඕන. බුදුරජාණන් වහන්සේ පෙන්වන කලා දවසක් මේ මනුස්ස ලෝකයේ සත්‍යයන්ට අනාගත යතීත භවවලදී විඳින ලද දුක් ප්‍රමාණය තේරෙනවා නම් මෙන්න කිසිවක්ම මහණෙනි මේ සත්‍යය කරන්නේ නෙමේ මේ දක්වා අවබෝධ නොකළ මේ චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ කරගෙන නිවන් ඥාන සඳහා කටයුතු කරනවායි කියලා. මේ දක්වා විඳින දුක අපට අමතකයි අපට සිහිපත් කරන්නට බෑ. ඒකයි මේක සැපක් සැපක් සැපක් කියලා හිතාන මේ සතරේම ගැලි ගැලි වාසය කරන්නේ මේ සත්ත්ව ලෝකයක්. ඉතින් යම් මේකින් මේ අතීතයේ විඳින ලද දුක පැහැදිලිව අවබෝධ වෙනවා නම් උන්නාසයේ ප්‍රකාශ කරන්නේ හිත ගිනිගෙන දැවුණත් ඒ ගිනිගත් නිසස නිවීමටවත් උත්සාහයක් නොකර මේ දුකින් අත් මිදීම සඳහා කටයුතු කරන එක නිසකයි කියලා. මොකද ඒ තරම් දුකක් අපි අත්දැක්කා අතීත සංසාරවලදී. එම නිසා මේ දුක ගැන නැවත නැවත නැවත නැවත සිහිපත් කර කර බලන්නට ඕනේ කොපමණ දුකක් නම් අපි අත්දැක්කද කියලා. ඒ ආකාරයෙන් අතීත භවවලදී දුක අත්දැකලා දුක්ඛ සත්‍ය පිළිබඳ පිළිසිඳ අවබෝධයක් ලබා ගැනීම සඳහා සමාගයේ මේ ජීවිතයේ පටන්ගත් මොහොතේතන මේ මොහොත දක්වා ඇති වූ මහා දුක්ඛස්කන්ධය මරණ මොහොත දක්වා ඇති විය හැකි දුක ඒ වගේම මරණයෙන් පසු නැවත ඉපදුනාට පසුව ඇති වෙන දුක ගැන සිහිපත් කරන්නට ඕන. ඉතින් සිහිපත් කරනකොට තමා ඉපදුනේ කොයි ආකාරයෙන්ද මව කුසවල වල ඇති වෙන කියලා බොහෝ සංබාධ සහිතව අතිශයින් දුක්ඛන්ද සහිතව මහා ඝන අන්ධකාර ස්ථානයක අතපය දිගහරින්නටත් බැරුව මාස ගණන් එකතැන නිඳගෙන මහා දුකක් අත්දකින්නට එදා අපට සිදු වුණා. ඒ වගේම ලෝකයට පහළ වූයේ ලෝකයට බිහි වූයේ අතිවිශාල දුකක් අත්දැක දැක මෙවැනි විශාල දුක් අතීත සංසාරයේ අනන්තවත් අප්‍රමාණවත් අප විඳලා තියෙන මේ ජීවිතයේදී පමණක් නෙවෙයි. නිවන් නොගියොත් සෝවාන් නොවුවොත් නැවතත් ඒ දුක් අපට අත්දකින්නට සිදු වෙනවා. මේ අවබෝධය ඇති කරගත යුතුයි. ඊට පස්සේ උපදුනාට පස්සේ නොඑක් ආකාර දුක් ගැට අපි වින්දා ඉගෙන ගන්නට ගිහිල්ලා නොඑක් ආකාර දුක් ගැට වින්දා මම අනිත් අයගෙන් දැකෙන අදන්තේක්ෂාන් තුළින් අපි අනන්ත ප්‍රමාණ දුක් ගැට වින්දා මේ ශරීරයේ පවත්වාගෙන යන එක ඒකාන්ත වශයෙන්ම දුක් ගොඩක් පවත්වාගෙන යන එකක් කියන අවබෝධය තමයි ඇතිවන්නට ඕනේ මේක පවත්වාගෙන යෑම තුළින් අපට ඇත්ත වශයෙන්ම ඉන්නේ ඉදිරියේදී වෙන මොකක්වත් නෙවෙයි ජරා දුකක් අපි ලබා ගන්නටයි මේ යන්නේ ව්‍යාධි දුකක් අපි ලබා ගැනීමටයි මේ සෝදානම් ජීවත් වන්නේ මේ ජීවිතේ නඩත්තු කරන්නේ මේ ජීවිතේ මේ පවත්වාගෙන යන්නේ ඡන්ද දෙමින් බොණ්ඩ දෙමින් නිදි කරමින් සතු සම්පත් දෙමින් මේ ජීවිතේ අපි මේ පවත්වාගෙන යන්නේ මොනේ මොකකටවත් නෙවෙයි ජරා දුක අත්දකින්නට ව්‍යාධි දුක අත්දකින්නට මරණ දුක අත්දකින්නට සිය විප්‍රයෝග දුක්ඛ දකින්නට මේ ආකාර විවිධාකාර අනන්ත අප්‍රමාණ දුක් ගැට අත්දකින්නට දුක් විඳින්නටයි අපි මේ ජීවිතේ පවත්වාගෙන යන්නේ කියන අවබෝධය ඇතිවන්නට ඕනේ. ජරාවට පත්වන විට තමාගේ අතපය වාර නැතුව යන විට කන්නාසාදීන් කියන දුර්වල වූ විට ඇත්ත වශයෙන්ම සමහර අයට සිටින සිටින සිදු වෙනවා තමා නිදාගෙන ඉන්න තැනින් නැගිටින්නට බැරි වෙන තත්ත්වයක්. එහාට මෙහාට හැරෙන්නට බැරුව එකතැනම නිදාගෙන සිටින්නට පුළුවන් තරම් ජරා දුක් ඇති වෙනවා. එතනම මල මෝත්‍රා යන්නේ, එතනම මල මෝත්‍රා පහ කරන්නේ. මේවා සෝදා පවිත්‍ර කන්ද කිසිවෙක් නැති වුණා නම් එහෙම අතිශයම දුක්ගන්ධ සහිත ස්ථානයක පිළිකුල් සහිත ස්ථානයක මහා දුකක් විඳින්නට වෙනවා. ජරා දුක අපට එන්නවා, එන එක එනවාමයි ඒ දක්වා ජීවත් වුවොත්. මේ ජරා දුක විඳින්නටයි අපි මේ සෝදානම් සූදානම් වන්නේ. මේ ජරා දුක විඳින්නටයි මේ ජීවිතය පවත්වාගෙන යන්නේ. මේ ආකාරයෙන් ජරා දුක් විඳින ලද ප්‍රමාණය මෙතෙකයි කියන්නට බෑ. සංසාරයේ විඳින ලද ජරා දුකේ ප්‍රමාණය තීරණය කරන්නට බෑ පසුගිය ආත්ම ගැන. සිත සිතා බලන්නට ඕනේ මෙවැනි ජරා දුකක් ඒ කාලෙත් අපි අත්දැක්කා නේද? මතුවටත් අත්දකින්නට සිදු වෙනවා නේද කියලා. ඊට අමතරව පියාදී දුක්නොත් සාපාර රෝග දුක් හිසේ පටන් පාදාන්තේ දක්වාම ශරීරයේ භෝග නොසෑදෙන ස්ථානයක් නැහැ මේ රෝග පිළිබඳ එකිනෙකක් විමස විමසා බලන්නට ඕනේ. කොයිතරම් රෝග පීඩා මේ ශරීරය තුළින් ඇතිවන්නට පුළුවන්ද? මේ ශරීරයේ කොයිතරම් රෝග වලට බඳුන් වෙනවද කියලා. ඉතේ පටන් සංහායක හිස පුපුරන හිස කැදී යන තරම් දුක් වේදනා ගෙන දෙන රෝග ඇතිවන්නට පුළුවන්. සමාගයේ හිසේ පිළිකා ඇතිවන්නට පුළුවන්, පොළේ ගෙඩි ඇතිවන්නට පුළුවන් මේ ආදී විවිධාකාර රෝග වලට හිස බඳුන් වෙනවා. ඒ පිළිකා ඇති වෙන සමහරට මත්දල් වෙනවා. ඇයි නොඑක ආකාර රෝග ඇති වෙනවා. කන්වල නොඑක රෝග ඇති වෙනවා. නාස්වල රෝග ඇති වෙනවා. දිවි රෝග ඇති වෙනවා. සමහර විට ඒක දතකින් ඇති වෙන කැක්කම නිසා සමහර අය ඉවසන්නට බැරුව ගෙම පෙරලි පෙරලි කෑ ගහන අවස්ථා තිබෙනවා. මේ ආකාර අතිශයින් භයානක දුක් අපට මේ ඒ ශරීර කොටස් වලින් ලබා දෙනවා. සමහර විට පෙනහැරිවල වතුර පිරෙනවා, පෙනහැරි ඉතිමිනවා, නියුමෝනියා වැනි රෝග හැදෙනවා. හදවතේ නොඑක ආකාර රෝග. හදවතේ හිල් තියෙනවා, හදවත ගමන් කරන නාල කුඩා වෙනවා. ඒ වායේ නැත්නම් හදවතේ හાર્ට් ඇටැක් වැනි රෝග හැදෙනවා. නොඑක ආකාර රෝග හදවතේ හැදෙනවා. වකුගඩු වල සෙලසම රෝග හැදෙනවා දිය වකුගඩු දියවි යන රෝග සමහර විට හැදෙනවා මන් දියවැඩියාවෙන් රෝග වලට වකුගඩු ඒ ක්‍රියාකාරීත්වය හරියට සිදු නොවීම නිසා දියවැඩියාවෙන් රෝග වලට සමන්ට බඳුන් වෙන්න සිදු වෙනවා මේ ආදී විවිධ රෝග මේ ශරීරයේ හැදෙන්නට පුළුවන් ආමාශයේ අජීර්ණය වැනි රෝග පාචනීය වැනි රෝග අතිස්සාරය වැනි රෝග ඇතිවන්නට පුළුවන් සමා ගන්නා ආහාර මිශ්‍රයම නිසා මේ රෝග ඇතිවන්නට ඉඩ තියෙනවා. මලපද්ධිය වෙන රෝග ඔය මේ ඒ වගේම ඔය බඩවැල් වල සමහර පිළිකා වෙන තත්ත්වයන් පවා ඇතිවන්නට පුළුවන්. මේ ආදී විවිධ රෝග අතිශයින්ම දරුණු දුක් විඳීමට සිදුවන රෝග මේ ශරීරයට ඇතිවන්නට පුළුවන්. අපි මෙවැනි රෝග පීඩා විඳ රෝග පීඩා අපිට අත්දකින්න ලැබිලා අනන්තවත් අප්‍රමාණවත් දුක්ඛයට බින්දා අතීත සංසාරේ. මේ කල්පනා කරනවා ඇති අපි නිරෝගී අය කියලා. බුදුරජාණන් වහන්සේ පෙන්වුම් කරලා තියෙනවා රෝගී වෙන කයක් තියාගෙන ඔබ නිරෝගීයි කියනවා නම් ඒතරම් ගොම්කමක් මොකටමක් තිබෙනවාද කියලා. භෝගයට බඳුන් විය හැකි ශරීරයක් සබාගෙන තමා නිරෝගීවයි නිරෝගීයි යමෙක් හිතනවා නම් යමෙක් කියනවා නම් ඒ තරම් මෝඩකමක් ඒ තරම් අවිද්‍යාවක් තිබෙනවද කියලා බුදුරජාණන් වහන්සේ පෙන්වන්න කළා. අද නිරෝගී වෙන්නට පුළුවන්. නමුත් හිත උදේ වෙනකොට මේ අතපය දිගහරින්නට හකුලන්නට බැරි වෙන විදිහට සමහර විට ওই අංශභාග වෙන රෝගයකට අපි බඳුන් වන්නත් පුළුවන්. අද පේන ඇස් හිත නැති වී යන්නත් පුළුවන්. අද තියෙන අත්පය හිත වෙනකොට කැදී බිඳී යන්නත් පුළුවන්. කල්පනා කරන්නට පුළුවන් සමහර දේයක් කපා දමන්නට පවා සිදුවන්නට පුළුවන් කොයි මොහොතේ කොයි ඉරණමකට කොයි තරම් අපරාමී අකුසල කර්ම විපාක සත්‍යයකට අපට මුහුණ දෙන්න සිදුවෙනවාද කියන එක දන්නේ නැහැ අප ඒ නිසා මේ ව්‍යාධි දුක්ඛය ගැන නැවත නැවත සිහිපත් ගන්නවනේ කොයි තරම්නම් ව්‍යාධි කොයි තරම්නම් රෝග පීඩා මේ ශරීරය තුළින් ඇති වෙනවද කොයි තරම්නම් දුකක් ඒ තුළින් අපිට අත්දකින්නට සිදුවෙනවද කියලා මේ සංසාර පුරාම මෙවැනි වියාදි දුක් අපි විඳ මෙවැනි වියාදි දුක් ලබා ගැනීමේ පංචස්කන්ධ ලෝකයේ සබා ගැනීම ඒකාන්ත වශයෙන් දුකේ පවත්වාගෙන යාමක් නේද මේ පංචස්කන්ධයට ඇලුම් කිරීම මේ දුකට ඇලුම් කිරීමක් නේද කියන අවබෝධයේ ඇති වෙන තෙක්ම වාගේ මේ දුක ගැන නැවත නැවත සිහිපත් කරන්නටම ඕන මේ ව්‍යාධි දුකට ජරා දුකට අමතරව මරණ දුක් වෙනවා ඒ කාන්තයෙන්ම මරණ දුක් මරණය සැප සමතම මුහුණ පාන්නටම දෙයක් අයිතාමත්ම කලාතුරකින් තමයි කෙනෙකුට මරණයට පත්වන්නට හැකිවන්නේ කිසිම දුකක් නොවිඳ බොහෝ විට මැරෙන්නට සිදුවන්නේ අවුරුදු ගණන් දුක් විඳලා එකම සයනයක සමහර විට හැරෙන්නටවත් නැහැකුව කතා බහ කරන්නටත් නැහැකුව සිහිය පවා නොමැතිව අතිශයින් දරුණු දුක් අවුරුදු ගණන් සමහර විට විඳින්නට සිදු වෙනවා ඒ වගේම තමයි මැරෙන ආකාරය නොඑක් නොඑක් ආකාරවලින් අපි මේ දක්වා සංසාරේ මැරුණා. අපිට බෙඩි කියලා මැරුවා, අපේ බෙඩි කපලන් මැරුවා, අපේ හුස්ම හිර කරලා මඩපු අවස්ථා අනන්තයි අප්‍රමාණයි මේ ජීව සංසාරේ පුරා. අපේ ඒ වගේම අපි නොඑක් මේ දේවල් වලට යට වෙලා මැරුණු අවස්ථා, බත විශේෂ වෙවි මැරුණු අවස්ථා අනන්තයි. ගුටි ගැටගෙන දීලා අන් අයගේ ආදන්තේ සම්වලට බඳුන් වෙලා බෙඩි කැටීම් වලට ලක් වෙලා මරණ වාර ගන්න අනන්තය ප්‍රමාණයි. ගින්නෙන් පිළිස්සලා මරණ වාර නැතකයි කියා කියන්නට බෑ. මේ රෝගෝලින් පීඩා විඳලා හිටපු කාලේ ඒ තුලින් මරණයටපත් වූ ආකාරය කියන්නට බෑ. අන් අයගේ මන් අය අප සමහර විට පුච්චා මරලා දාලා තියෙනවා. සමහර විට පණ පිටින් පුච්චා තිබෙන එවැනි අවස්ථා අනන්තයි අප්‍රමාණයි. මෙවැනි මහා දුකක් මේ පංචස්කන්ධ ලෝකයේ තිබෙන කාපල්ම අත්දකින්නට සිදු වෙනවා. අපි අතීත සංසාරයේ එවැනි දුක් අනන්තවත් අප්‍රමාණවත් අත්දැකලා තියෙනවා. මේ ජීවිතයේදී මේ මරණ දුකට අපට මුහුණ පාන්නට සිදු වෙනවා. ඊ타මත්ම කලාතුරකින් විශාල පුණ්‍ය ශක්තියක් තිබුණොත් එකපාරට මරණය සිදුවේ එහෙත් ඒක කාට කියන්නට පුළුවන්ද ඒ මරණ දුක අපට නෙවෙයි කියලා. ඒ වෙන්නේ මරණ දුක නොතිබුණත් මේවා ගැන අවබෝධයක් නැති කෙනෙකුට තමා සතු ප්‍රියයන් අත්හරින්නට වෙන විට තමාගේ වස්තුව අත්හරින්නට වෙන විට තමා ඊටාත්ම ඇලුම් කරන මේ පංචස්කන්ධය තමාගේ ඇඟ හා සිත කැදී යන බව දකින විට ඇති වෙන දුක මෙතෙකයි කියන්නට බෑ. ශාරීරික වශයෙන් ඇති වෙන දුක් වේදනාතරව මේ මානසික දුක්ඛයත් මරණය තුළින් අත්දැකෙන්නට සිදු වෙනවා. ඒක නිසා මේ මරණ දුක ගැන නැවත නැවත සිහිපත් කළ යුතු වෙනවා. කොයිතරම්නම් ආකාරවලින් මරණය සිදු වෙනවද? ඒ සෑම ආකාරයකින් අපි මරණයට පත් වන අනාගතයේ අදුම වශයෙන් සෝවාන් ඵලයේ වස්තාත්තා නොකළොත් මේ සාවිතාල දුක අපට අත්දැකෙන්නට වෙන එක වෙනවා වෙනවාමයි කියලා මේක සංසාර දුක්ඛය කෙරේ මේ සංසාර කුංජය මේ කියන්නේ මනා සමාධි පංචස්කන්ධ ලෝකයේ කෙරේ කලකිරීමක් ඇති කරගන්නට ඕන. මේ කලකිරීම ඉතාමත්ම අවශ්‍ය ධර්මයක්. මේ විදිහට තමාට අත්දකින්නට අත්දකින්න ලද දැන් අත්දකින අනාගතයේ අත්දැකීමට සිදුවන දුක්ඛස්කන්ධය ගැන නැවත නැවත සිහිපත් කරනකොට අපට දුක පිළිබඳ යම්තම් හෝ අවබෝධයක් ඇති වෙනවා. මේ පොත්වල නෙවෙයි මේ දුක්ඛ සත්‍යය තියෙන්නේ. මේ දුක් උපදින් මේ පොත්වල මේ පොත්පත්වල කියව කීවට දුක්ඛ තත්ත්වය මේකයි කියලා ජාතික දුක්ඛ, ජරා දුක්ඛ, ජාති දුක්ඛ, ජරා දුක්ඛ මේ ආදී වශයෙන් කියවුවට මේ ආදී වශයෙන් ඇසුවට මේ දුක තේරෙන්නේ ඒක දැනීමක් සංඥාවක් පමණයි. එහෙම නෙවෙයි භාවනාව තුළින් සමාතම ප්‍රත්‍යක්ෂ අවබෝධයක් ලැබෙන ආකාරයෙන් මේක ඒකාන්තයෙන්ම දුකක් නේද මේ දුක මට මම විඳ නේද මෙවැනි දුකක් මට විඳින්න සිදු වෙනවා නේද කියන අවබෝධය ඇති වෙන තේ ඒ දුක්ඛානුපස්සනාව දිනු කරගන්නට ඕනේ. එතකොට තමයි මේ සංස්කාර ලෝකයේ අතහරින්නට සංස්කාර ලෝකයේ කෙරේ කරකිරීමක් ඇති කරගන්නට අපට හැකියාව ලැබෙන්නේ. එම නිසා දුක්ඛානුපස්සනාව ඉතා මනමින්ම සෑම යෝගාවචරයක විශේෂම ප්‍රගුණ කළ යුත්තක්. දුක්ඛ සත්‍ය පිළිබඳ දඩේට ධර්මයක්. මේ ජාති ජරා ව්‍යාධි මරණ දුක් වලට අමතරව සමාගේ ඥාතියින්ගෙන් වෙන්වීමේ ප්‍රියංගෙන් දෙන්වීමේ දුක මෙතකයි කියන්නට බෑ. බුදුරජාණන් වහන්සේ පෙන්눔 කරලා තියෙන සමාගයේ මව මැරි වුණාට පස්සෙ එකම මවක්කෙනෙන් හඬපු කඳුළු ප්‍රමාණය මහා සාගරයේ ජලයට අධිකයි කියලා. එකම ස්වාමි පුරුෂයෙක් වෙනුවෙන් හඬපු කඳුළු ප්‍රමාණය මිය ගියාට පස්සෙ හඬපු කම්පන. ඒ ප්‍රියම්ගේ දෙහිමීම නිසා හඬපු කඳුළු කඳුළු වල ප්‍රමාණය මහා සාගරයේ ජලයට අධිකයි කියලා. කොයිතරම්නම් දුකක් අපි සංසාරේ අත්දැක්කද මේ ජීවිතේ කොයිතරම් දුකක් අත්විඳද අනාගතේ අපිට අත්දකින්නට සිදු වෙනවද? ප්‍රියම් වැඩි වෙන්න වැඩි වෙන්න දුකක් තව තවත් වැඩි ප්‍රිය ප්‍රිය විප්‍රයෝග දුකක් ඇතිවන්නේ ප්‍රියන් සිටින නිසා පමණයි. ප්‍රියන් සිටින්නේ නැත්නම් ඒ ප්‍රිය ප්‍රිය වස්තුන් නැත්නම් ප්‍රිය පුද්ගලයන් නැත්නම් එවැනි දුකක් නැහැ. නමුත් ප්‍රිය පුද්ගලයන් ප්‍රිය වස්තුන් සිටින අයට මේ දුක ඒකාන්ත වශයෙන්ම අත්දකින්නට සිදු වෙනවා. මේ ප්‍රිය විප්‍රයෝග දුක්ඛයට සමාගයේ මේ පණ තියෙන සත්ත්ව ලෝකයේ පමණක් නෙවෙයි. පණ නැති ප්‍රිය කරන වස්තුන් නැතිවීම වලින් පවා අතිශයින් දුක් විඳින්නට සිදු වෙනවා. සමහර ජීවිතේ පවා පූජා කරන්නට සිදු වෙනවා. ඒ ප්‍රිය වස්තුවක් ආරක්ෂා කරගන්නට සොරණ සතුනම් පැමිණෙන්නට පුළුවන්. සමාට බහ ගහලා බඳලා දාලා නැත්තම් මරණය වැනි දුකකටපත් කරලා ඒ වස්තුව පැහැරගෙන යන්නට පුළුවන්. අතිශයින් දරන දුක් මානසික දුක් ශාරීරික දුක් හේතරෙන් අත්දකින්නට සිදුවෙන මේක තමයි මේ සංස්කාර ගමන සංස්කාර ලෝකයේ යථා තත්ත්වය. සිය විප්‍රයෝගී දුක්ඛයට අප මෝහන පෑව අපට මෝහන පාන්නට සිදුවෙන අතීත සංසාරයේ කුතික් නම් මේ සම්බන්ධයෙන්ම මේ ප්‍රිය විප්‍රයෝග දුකම අප අත්දැක්කද ඒ වගේම අනාගතයේ සෝවාන්වත් වූ අපට මේ දුක කොටෙක් නම් කල් අත්දකින්නට සිදු වෙනාද මෙවැනි දුක් ලබා දෙන නැවත නැවත දුකට අපිපත් කරවනු ලබන ධර්ම කෙරෙහි අපි ඇලිය යුතුද නැත්නම් මේවායි යථා තත්ත්වය අවබෝධ කරගෙන මේ දුක කෙරෙහි කලකිරීමක් ඇති කර ගත යුතුද කියන අවබෝධය ඇතිවන ආකාරයෙන් මේ ත්‍රිවිධ ප්‍රයෝග දුක්ඛය ගැන නැවත නැවත සිහිපත් කරන්නට වටිනවා සුදුසුයි. එසේ සිහිපත් කරන වාරයක් වාරයක් ගානේ යථා භූත ඥානයක් ඇත්ත ඇති හැටියෙන් දැනගැනීමේ නුවණක් ඇති වෙනවා. මේක තමයි සංස්කාර ලෝකයේ ස්වરૂපය. සියලුම ප්‍රිය වස්තුන්ගෙන් ඈත්වන්නට සිදු වෙනවා. සියලුම ප්‍රිය වස්තුන් නැති වෙනවා. ඒක තමයි අනිත්‍ය ස්වરૂපේ එක්තරා ඕලාරික අවස්ථාවක්. සෑම දෙයක්ම සබ්බම්පහාය ගමනීයන්තේ සියල්ලම අතහැරලා යන්නට වෙනවා. මේ ප්‍රිය වස්තුන් මේ ප්‍රිය පුද්ගලයන් තුළින් අපට මේ ඒවා පවතින විට දුකක් නැති වුණත් ඒ ප්‍රිය පුද්ගලයන් මේ ප්‍රිය වස්තුන් අතහරින විට අපට අතහැර යන්නට සිදුවෙන විට එදාටත් විශාල දුකක් අත්දකින්නට සිදු වෙනවා. ඊට අමතරව ඒ ප්‍රිය විප්‍රයෝග දුකට අමතරව ඒ ප්‍රියන් නිසා ඒ ප්‍රිය වස්තුන් නිසා ඒවට ඇදිලා ඒවට බැඳිලා ඒවා ආරක්ෂා කරන්නට ඒවා නඩත්තු කරන්නට ඒ අය සනසන්නට කටයුතු කිරීමෙන් ඇති කරගත් අකුසල සංස්කාර නිසා අනාගතේ අනන්ත ප්‍රමාණ සංස්කාර දුකක් විඳින්නට සිදෙනවා එබැවින් සංස්කාර දුකක් අතීතයේ අපි අත්දැක්කා මේ ප්‍රිය වස්තුන් නිසා මේ ප්‍රිය පුද්ගලයන් නිසා ඇත්ත වශයෙන්ම මේ ප්‍රිය පුද්ගල වස්තුන් කියන්නේ අම්බලමක් වෙන දෙයක් ඥාති මිත්‍ර අම්බලමක් වෙන දෙයක් මේ අම්බලමින් තවත් අම්බලමකට ගියා ඒ අම්බලමින් තවත් අම්බලමකට ගියා අන්න එලෙසින් අපි මේ ජීවිතයේදී මේ ඥාති මිත්‍රයන් සමග එක් වෙලා මේ අම්බලමේ සිටිනවා මේ අය නිසා විශාල දුකක් අපි අත්දකිනවා ඒ අය නිසා විශාල අකුසල සංස්කාර රැස් කරගන්නවා ඒ අය අතහැරලා අපි යනවා නමුත් ඒ අය වෙනුවෙන් කරන ලද අකුසල විපාකයන් නිසා අකුසල කර්ම ශක්තිය නිසා අත්දකින්නට ඇති කර්ම විපාක ශක්තිය තමා පසුපස සෙවණැල්ලක් වගේ තිබෙනවා. අතීතයේ හිතපෝ සියලුම ඥාති මිත්‍රාදීන් අපි අත්හැරලා නමුත් එදා සිටින ලද සියලුම ඥාතීන් සියලුම මිත්‍රයන් තමාගේ ළඟම අය නිසා යම් කිසි අපිරිසිදු සංස්කාර රැස්කලා නම් ඒවැ විපාක විඳින්නේ එදා සිට ඥාතීන්වත් එදා සිට මිත්‍රයන්වත් නෙවෙයි අපි ඒ කරපු පුද්ගලයයි අද තත්ත්වයක් මෙන්න මේකයි මේ පැහැදිලි අවබෝධය ඇති කර ගන්නා විට මේ අනවශ්‍ය අන්දමින් නැති වී යදී රූඪ කර බැඳීම් නිහිල් කර ගන්නට පුළුවන් මේක දුක්ඛ සමුදයක් නේද මේක දුක ඇතිවීමේ හේතුවක් නේද කියන අවබෝධය ඇති වෙන විට දුක්ඛ සත්‍ය හරියට දනිත් දකින්න විට දුක ඇතිවීමේ සත්‍ය හේතුණින් දැක දැන ගැනීමට සමහර යෝගාවචයන් හැකියාව ලැබෙනා උන්වයි කියපු ආකාරයට ප්‍රිය විප්‍රයෝග දුක්ඛේට අමතරව අප්‍රිය සංප්‍රයෝග දුක් ඇති වෙනවා අප්‍රියන් නිසා එක්වීම නිසා එක්වීමේ හේතුවෙන් ඇතිවන දුක මෙතකයි කියන්නට බෑ. ඕන් දකින විටත් දුකක්, ඕන් අතුන්ගේ කටහඬ ඇසෙන විටත් දුකක්, ඕන් අපට නොඑක ආකාර දේවල් කියන විට, ඒ වගේම නොඑක ආකාර දේවල් කරන විට මේ ආදී විවිධ ආකාරයෙන් අප්‍රියන් සමග එක්වීම නිසා ඇතිවන දුක මෙතකයි කියන්නට බෑ. ඒ අප්‍රියන් නිසාම ඇති කරගන්න අකුසල සංස්කාර නිසා ඇතිවන සංස්කාර දුක මෙතකයි කියන්නට බෑ. මෙවැනි අප්‍රිය සංප්‍රයෝග දුක් අපි අත්දැක්ක අපට අත්දකින්නට සිදු වෙනවා. දැනුත්පත් දකිනවා. මේ தත්යේ පැහැදිලිව සිතිතා බලන්නට ඕන මේක මහා සැපක්ද එහෙම නැත්නම් මේ පංචස්කන්ධ ලෝකයේ තුලින් නිරන්තරයෙන්ම දුකක් ලැබෙන්නේ කියලා. මේ ආකාරයෙන් ජාති දුක, ජරා දුක, ව්‍යාධි දුක, මරණ දුක, ශෝක දුක්, පරිදේව දුක් ආදී අනන්ත ප්‍රමාණ දුක් ගැන නැවත නැවත සිහිපත් කරලා ප්‍රිය විප්‍රයෝග දුක් ඒ වගේම අප්‍රිය සංප්‍රයෝග දුක් වැනි දුක් ගැන සිහිපත් කරලා සිහිපත් කරලා ඒ ගැන අවබෝධයක් ඇති වෙන විට සමාඩම පැහැදිලිව පෙනී ආවි මේ පංචස්කන්ධයේ පැවතීමමයි දුක වෙන දුකක් නෙවෙයි කියලා. සංකිට්ඨේන පංච පාදානස්කන්ධා දුක්ඛ පිටියෙන් කියනවා නම් මේ පංචස්කන්ධයේ පැවැත්මයි දුක කියලා. ආයන්තා දුක් ඇති වෙනවා නම් දුක් ඇතිවන්නේ මේ පංචස්කන්ධයේ සමාගී ඇඟේ සහ සිතේ. නැත්නම් මේ අහසෙවත් පොළවේවත් ඉර නැත්නම් ওই මහා සාගරේවත් ගල් පර්වත වලත් නෙවෙයි. යම්තා දුක් ඇති වෙනවා නම් ওই කියන ලද දුක් ඒ සියල්ලම ඇතිවන්නේ සමාගයේ ඇඟ සහ සිත පවතින තාක්කල් පමණයි. ඒ ඇඟ සහ සිත පවත්වාගෙන යන්නට කොයිතරම්නම් දුක් ගැට විඳින්නට සිදු වෙනවද? ඒකට කවවන්නට, ඒකට පෝවන්නට, දේශේ දෙන්නට, ඒක ආරක්ෂා කරවන්නට කොයිතරම්නම් දුක් ගැට විඳින්නට සිදු වෙනවද? මේවා සිහිපත් කරන්න ඕන. මේකට ආහාර පාන සේචාය වට රැකී ආරක්ෂා කරන්නට ඒ දන් දාන සම්පත් දීමට කොයිතරම්නම් වෙනසක් දුකක් අත්දකින්නට ඕනද ඒ වෙනස ජීවිතේ පුරාම අත්දකින්නට තිබෙනවා නේද මේ සමාජයේ ඇඟ සාහිත තිබෙන සාකල් මේ දුකෙන් කිසිම ගැලවීමක් නැහැ නේද හිතගෙන හිටියත් මේ පංචස්කන්ධයෙන් ඇතිවන්නේ දුකක් ඒක ඉවත් හැම වෙලාවෙම හිතගෙන ඉන්නට බෑ නිසා දුකක් ලැබෙනවා. හිතගෙන ඉන්නටත් බෑ මේ පංචස්කන්ධයෙන් ලැබෙන විශාල දුකක් ඒක වෙනස් කරන්න සිදු වෙනවා. නිදාගෙන ඉඳලත් මේ පංචස්කන්ධය සනතන්න බෑ ඒ පිළින දුකක් ඇතිවන්නේ. ගමන් කරමින් මේ පංචස්කන්ධය පවත්ලා දුක නිමන්නට බෑ නිරන්තරයෙන්ම දුකක්මයි ඇතිවන්නේ. මේ දුක නොතේරෙන්නට කරන්නේ මොකද්ද මේ සත්‍ය ඉරියව් මාරු කරනවා අතපය එහාට දික් කරනවා මෙහාට දික් කරනවා එරියව්වේ හාට හැරෙනවා මෙහාට හැරෙනවා ඉඳ ගන්නවා නැගිටිනවා යනවා නිදා ගන්නවා මේ ආදී විවිධ ක්‍රියා සිදු කරන නිසා ඉරියව් මාරු කරන නිසා මේක තුළින් රායාසයෙන්ම සමාජයෙන් ඇති වෙන දුක දුක්ඛ සත්‍ය වැසී යනවා තමාට තේරුම් ගන්නට හැකි වෙනවා ඒ නිසා මේ ඉරියව් මාරු කිරීමෙන් දුක අපට නොතේරී ගියත් මේක තුළින්ම නිතින්ම ඇති වෙන දුක ගැන අවබෝධයක් ඇති කරගන්න ඕන. මේකට ආහාර දුන්නත් දුකක්. ආහාර නොදී හිටියොත් ඒකත් වැඩි දුකක්. ආහාර දුන්නාට පස්සේ ඒවා ජීර්ණ වෙන භෝග තත්ත්වයටපත් වෙන ඒකත් දුකක්. ආහාර දිරිවොත් මැනේ ඒ මල පහ පොත්‍ර පහ දිනින් වැනි දේවල් කරන්න වෙන පවිත්‍ර සීමාදිය කරන්න වෙන ඒකත් දුකක්. මැටි මඳුරන්ගෙන් ආරක්ෂා කරන්න ඕන සත්පාදී සතුන්ගෙන් ආරක්ෂා කරන්න ඕනේ. හොරුන්ගෙන් සතුන්ගෙන් ආරක්ෂා කරන්නට සිදු වෙනවා. මේ ආදී විවිධ ආකාර දුක් මේ නාම රූප දෙක තමාගේ ඇඟ සහ පිට පවතින තාක්කල්ම අත්දකින්නට තිරෙනවා. සම්මා සම්බුදු වුණත් පිරිනම් මන්ත්‍රකේ දක්වාම ඒ දෙක තමන්ට අත්දකින්නට තිරෙනවා. රහත් වීමෙන් දුක්ඛ සත්‍ය අවබෝධ කරලා දුක්ඛ සමුදය ප්‍රහාණය කරන් නිරෝධ සත්‍ය සාක්ෂාත් කරන එක ඇත්ත වාට මේ නාම රූප දෙක මේ පංචස්කන්ධයේ තිබෙන සාක්ෂාත්ම තේරෙනවා මන්ත්‍රකේ දක්වාම මේ දුක අපිට අත්දකින්නට තිබෙනවා. ඒ දක්වාම මේක පවත්න්නට නම් කවවන්නට ඕනේ, පුරවන්නට ඕනේ, නිදි කරවන්නට ඕනේ. මෙතිමන්දිරෝ ආදී සත්සංගෙන් ආරක්ෂා කරවන්නට ඕන. නොඑක් දෙකට බෙහෙත් දෙන්නට ඕන. නොඑක් සත්සංගෙන් ආරක්ෂා කරගන්නට විවිධ කර්තව්‍යයන් අපට සිදු කරන්නට සිදු වෙනවා මේ වැඩ පිළිවෙලේ මේ දුක පවත්වාගෙන යෑමේ ක්‍රියාවලියේ නිමාවක් කෙලවරක් නැහැ මේ පංචස්කන්ධ ලෝකයේ පවතින තාක් කල්ම ඒ නිමාව ඇතිවිය හැක්කේ තීරණා මන්තිකේදී පමණයි ඒ මියා මේ දුක ඒකාන්ත වශයෙන් අපට අත්දැකෙන්නට සිදු වෙනවා මේ දුක ගැන නැවත නැවත මේ ආකාරයෙන් විමසන විට මේ සංස්කාරයේ සඳහා සිටින ඒකාන්තයෙන්ම දුකක් මේ සංසාරයෙන් ගැලවීමම සැපක් ඒකයි කල යුත්තේ කියන අවබෝධය ඇති වෙන්න ඕනේ. පවත්තං දුක්ඛං අපවත්තං සුඛං කියලා වචනයක් තියෙනවා. පැවතීම මේ පංචස්කන්ධ ලෝකයේ පැවතීම ඒකාන්ත දුකක්. ඒකේ නැවැත්මක් තියනවා නම් ඒක තමයි සැපය කියන අදහස අවබෝධය ඇති වෙන ආකාරයෙන් දුක්ඛානුපස්සනාව දුක ගැන නැවත නැවත විමසන නිසා බලන්න ඕනේ. මෙසේ බලන විට තමයි මේ කලකිරීම ඇතිවන්නේ. ඒ කලකිරීම නිවනට දෙහෙවින්ම උපකාර වෙනවා. හරියට දුක්ඛානුපස්සනාව දුක ගැන අවබෝධයක් ඇති වුණොත් ඔහුට මේ සංසාරේ එක තප්පරයක්වත් පැඳී සිටීම සුදුසු නැහැ කියන අවබෝධය තියෙනවා. හෙට සම්මා සම්බුද්ධත්වයට පත් වෙනවට වැඩිය සම්මා සම්බුද්ධත්වයට පත් වෙනවට වැඩිය අද රහත් වෙලා මේ මොහොතේ පින්නම් පානවා නම් මේක උසස් කියන අවබෝධය ඇති වෙනවා මොකද හෙට වෙනකන් ජීවත් වෙලා බුදු වෙනවට වැඩිය අද රහත් වෙලා පින්නම් පානේ උසස්සේ දුක කෙලවර වෙනවා එතනදී බුදු වුණත් ඒ ජීවිතේ පවත්වන එකක් කරන දුක අත්දකින්නට සිදු වෙනවා එම නිසා මෙවැනි මහා දුක අනු මාත්‍රයක් වන්නේ සංසාරයේ හැදී සිටින්නට හොඳ නෑ කියලා බුදුහාමුදුරුවෝ පෙන්වන් කළා මේ භවයේ භවන්න වන්නයි වන්නේ මේ භවයේ මම වර්ණනා කරන්නේ නෑ මානේ අන්තමසෝ අච්චර සංඝාත මත්සම්පි අදුම වශයෙන් අසුරු ගසන තැනක කාලයක් අපැති. එහෙමයි ප්‍රධානව පෙන්වන්න කලේ. අසුරු ගසන තැනක කාලයක් තුලවත් සංසාරේ බැඳී සිටීම මම වර්ණනා කරන්නේ මහන්නේ ඒකාන්තයෙන් වශයෙන් පරම දුක්ඛයක් මේ සංසාරේ පැවැත්ම. මේ නාමයන්ගේ පැවැත්ම දුක, මේ රූපයන්ගේ පැවැත්ම දුක, මේ නාමයන්ගේ සාරූපයන්ගේ නැති හැසිරීමක් තියෙනවා නම් ඒකයි සැපය එතනයි නිවන. එහෙම නැතුව මේවාට ඇලී ඇලී සිටලා මේවා නලවනලවා සිටලා කවදාවත් සංසාරයෙන් ගැලවෙන්නට බෑ. දුක්ඛ සත්‍යයේ පිස්සන දකින්නට බෑ. එමෙන්සා මේ සංසාරයේ මේ දක්වා මේ පංචස්කන්ධේ නැරෙව්වා, ඇති පිනෙව්වා, ඇති සතුට කෙරෙව්වා හොඳටම ප්‍රමාණවත්. දැන්වත් සුදුසුයි දැන්වත් සුදුසු කාලයේ එළඹ සිටිනවා එළඹ දිනවා මේ පංචස්කන්ධයේ නියම தත්යේ තේරුම් ගන්නට මේක මහා වදසේක මේක මහා දුකක් මේ තුලින් දුකක්මයි දැනිට වෙන්නේ තීව්‍රණ තාක්ෂණයේ මේ දුකෙන් කෙලවර වෙන්නට නෑ බෑ ඒ නිසා මේ පංචස්කන්ධයේ අතහැර ලබන නිවනක් තියෙනවා නම් ඒ සඳහාම උත්සාහ ගන්නට ඕනේ කියන අවබෝධය ඇතිවන තෙක්ම දුක ගැන නැවත නැවත නැවත නැවත සිහිපත් කරන්න නුවණින් සිහිපත් කරන්න එසේ සිහිපත් කරන විට මේ දුක්ඛේ ඥානං දුක්ඛ සමුදය දුක්ඛ සත්‍ය පිළිබඳ අවබෝධයක් ඇති වෙනවා ඇති චතුරාර්ය සත්‍යයේ පළවෙනි සත්‍ය ධර්මයේ දුක්ඛ සත්‍යය මේ අවබෝධය අපට තාමත්ම අවශ්‍යයි නිර්වාණ ධාතු සාක්ෂාත් කිරීමට. එමෙන්සා මේ පින්වත් අය කවර අවස්ථාවක භාවනාවේ සිටියත්, කවර භාවනා කර්මස්ථානයක නියදී සිටියත්, උසස් මාර්ගඵලයක් අවබෝධ කරගෙන සිටියත් අද මේ ඉතුරු කය කාමාර දෙක තුළ තමා මේ සංසාරයේ අතීතයේ විඳින දුක් දැන් මෙතන ලද දුක් අනාගතයේ විඳින්න ලද දුක් ගැන නැවත නැවත නුවණින් සිහිපත් කරන්න මේක ඒකාන්තයෙන්ම දුකක් මේ සංස්කාර ලෝකයේ පැවතෙන දුකක්ම කියන අවබෝධය ඇති වෙන තෙක් අද වශයෙන් පැය දෙකක්වත් එලෙස සිහිපත් කරලා ඊට පස්ව මූලික කර්මස්ථානයේ තමා භාවනා කර ඇති කරමින් සිටියේ මූලික කර්මස්ථානයේ සිට පිළිදවන්න ඒ පිළිදවන විට සමහර විට අර ඊයේ කියපු ආකාරයෙන් අනිච්ඡානුපස්සනාවත් වඩා තිබුණා නම් අද මේ ආකාරයෙන් දුක්ඛානුපස්සනාව තුළින් දුක්ඛ සත්‍ය පිළිබඳ අවබෝධයක් ඇති වුණා නම් අර අවසානයේදී කරන ලබන ඒ පැයක මූලික කර්මස්ථානයේ සිටේ දීමින් කරන ලබන භාවනාව තුළින් සමහර විට මේ භූමිය තුළදී අදම නිවන සාක්ෂාත් කරන්නට පුළුවන්කම ලැබෙනවා ඇති. ඒකට පාරමී ශක්තිය තිබෙන්නට ඕන පාරමී ශක්තිය කියන්නේ නිවන් යාමට අවශ්‍ය ධර්ම පූර්ණේ කරලා තියෙන්නට ඕන මේ අනිත්‍ය දැකලා තියෙන්නට ඕන දුක අවබෝධ වෙලා තියෙන්නට ඕන මාර්ග සත්‍ය වඩලා තියෙන්නට ඕන එහෙම නැති කෙනෙකුට මේ නිර්වාණ ධාතුව සාක්ෂාත් කරන්නට බෑ එම නිසා මේ දුක්ඛානුපස්සනාව නැවත නැවත සම්මස්තණය කරන්න නැවත නැවත නුවණින් විමසන්න විමසන නිසා බලන විට මේ පංචස්කන්ධයේ පැවතීමම දුක්ඛය මේක නැති තැනක් තියෙනවා නම් ඒක හොඳයි කියන අවබෝධය ඇති වෙන තෙක් මේ කලාට පසු සමාජයේ මූලික පරිමස්ථානයේ සිට පිළිතුරලා භාවනාවේ නියැලෙන්න ඒ තුළින් මෙයට නිර්වාණ ධාතු සාක්ෂාත් කිරීමේ වාසනාව ශක්තිය උදා වෙනවා ඇති මේ ධර්මයේ ශ්‍රවණය කිරීමේදී මේ ඇයට දුක්ඛ සත්‍ය පිළිමන තරමක හෝ අවබෝධයක් ලැබීමක් ඇති වුණා ඊට අමතරව මේ ඇයට මේ සංස්කාර ලෝකයේ යථා තත්ත්වය පිළිබඳ සුළු හෝ සංඥා මාත්‍රේ මාත්‍රික හෝ දැනීමක් ඇති වුණා ඊට අමතරව මේ ඇගේ සිත තුළ දැන් ජනිතෝවා මේ දුක අවබෝධ කරගෙන මේ දුක ප්‍රහාණය කළ යුතුයි මාර්ග සත්‍ය වැඩි යුතුයි කියන අවබෝධය මේ ධර්මයේ ශ්‍රවණය කිරීමේ මේ ආදී වශයෙන් විවිධාකාරයෙන් විශාල පුණ්‍ය සත්‍යයක් අත්පත් වුණා මේ මහා පුණ්‍ය සත්‍යය තුළින් මේ ඇයට අදාතම වහවහාම නිවනින් සැනසීමේ වාසනාව සත්‍ය උදා වේවා කියලා ආශිර්වාද කරමින් අපි මේ දේශනාව මෙතනින් නිම කරන්නම් ඔබ සැමටම නිවන් සුවම අත්පත් වේවා හොඳයි දැන් අපි පූර්ව කොට සිදු කරලා භාවනා කරමු